තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තත්ත්වයේතේ සමනක් බ්‍රාහ්මනා සස්සතා සස්සත වාදා අත්තානංච ලෝකංච පඤ්ඤා පෙන්ති චතුයි වත්තුයි අනේක විහිතානි අදිවචන පතානි අභිවදಂತಿ සබ්බේතේ සහිපස්සායතනානි පුස්ස පුස්ස පටිවේදෙන්ති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ ඉදිරිපත් කළා ඉන්න උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපේ සතිපතා පවත්වාගෙන ධර්ම දේශනා මාලාවක රාष्ट्रපතින්දර පවත්වාගෙන ලැබුණ ධර්ම දේශනා මාලාවක තවත් එක අවස්ථාවක්. අද විශේෂයක් වශයෙන් කියන්න තියෙන්නේ අද රටේ 15ක පොයේ දවසක් සම්බන්ධ වෙච්ච නිසා ඒ පොයේ දවසට සිල් ගන්න ඒ සිල් පිළිපත් අද මේ දේශනාව ශ්‍රවණය කරන පිළිතුර එකතු වෙලා තියෙනවා. අපි මේ දේශනා මාලාව ඉස්සරණ වන පැත්තෙන් බලනකොට සූත්‍ර පිටකයේ දීඝනිකායේ තියෙන මුල්ම සූත්‍රය වෙන බ්‍රහ්මජාල සූත්‍රය මුල් කරගෙනයි පවත්වාගෙන ආවේ. අපි මේ වෙනකොට දේශනා 31ක් පවත්වලා තියෙනවා. අද යන්න හදාන්නේ 32 වෙනි දේශනාව. නමුත් මේ <clears throat> මේ 31කට සම්බන්ධ වෙච්ච නැති වැඩි පිළිසක් අද <clears throat> ශ්‍රවණය කිරීමට ඉන්න නිසා අපි උත්සාහවන්ත වෙන්න ඕනේ ඒ 31කට සම්බන්ධ වෙච්ච දැතියටත් යම් ප්‍රමාණයකට මේක තේරුම් ගන්නට ජීවිතයට සම්බන්ධ කරගන්න දැනගන්න පුළුවන් තැනකින් ප්‍රවිෂ්ටි ලබා ගන්න. ඒ වගේම අර 31ක් දේශනාවලට සම්බන්ධ වෙලා ඒ දේශනා මාලාව දිගේ ගැඹුරකට ගියත්තන්ටත් මේ කාලයේ ප්‍රයෝජනය වඩා වැඩි වෙන විදිහට අදාළ කරුණු කියන්නත් ඕනේ. ඒක නිසා ඒ කාරණා පිළිබඳව ලැබිච්ච කාලයේ හැටියට අපි මේක දේශනාවක් වශයෙන් අලුතෙන් ආන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට මේ දේශනා මාලාවටම අහුන් කාගෙන අහුන් කන් දීපු ඇත්තන්ට තව අතුලාන්තයක් දැනෙන විදිහට කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් මේ භ්‍රමජාල සූත්‍රය ගැන ගත්තහම අපි ඉන්නේ දැන් 31ක් දේශනා හමාර කරපු නිසා සූත්‍රයේ අවසාන ජවනිකාවට. ඒක නැත්තම් දැන් නිමාව දකින්නයි සරුවචන් වහන්සේ දැන් දැල එකතු කරන වෙලාව. ඒ බ්‍රහ්මජාලේ මුල් හරියේ දැල විහිදුවන වෙලාව ඊට පස්සේ ඒකට ඔක්කොම කොටු කරගෙන තෙමී තෙමීතර වීසි දැලක් අදිනවා වාගේ දැන් ගොනු කරගෙන එකතු කරගෙන එන වෙලාව. ඉතින් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ මුල් අදහස තමයි සරුවචන් වහන්සේ දැන් අවුරුදු 2500 95කට ඉස්සර වෙලා මේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ මේ පරමාර්ථ ධර්ම ඒ වගේම මේ සම්මුති ලෝකයේ පවතින ධර්ම පරමාර්ථ සත්‍යය සම්මුති සත්‍ය වගේ තියෙන දේවල් කියලා පැමිණිලා එහෙම නැත්නම් කර්මඥතා ඥානය ලබාගෙන ඒවාකට ඒ සඳහා උත්සාහ කරපු අනිකුත් සියලුම ආගම්මති මතාන්තර සාස්තුන් වහන්සේලාගේ තත්වයක් ඒ වාගේම යුවා පිළිබඳව එච්චර උනන්දු නැති නැත්නම් සාස්තුන් වහන්සේලාගේ කියන දේවල් අහගෙන අනුපිළිපදින අනුව පිළිපදින අනුගාමික පිරිසක් ඒගොල්ලෝ මේවා ගැන කිසිම ආගමික ආධ්‍යාත්මික හැඟීමක් නැතුව අසාධාරණ අධාර්මිකෝ ජීවිත ගත කරන මේ නීච තුච්ච මට්ටමේ මිනිස්යෝ දියත් තිසන් සත්තු දියත් නොපෙනෙන යක්ෂ ප්‍රේත භූත දේව බ්‍රහ්මකටත් බලලා අපායත් බලලා සේරම දැක දැනගත්තට පස්සේ මේ තමන් වහන්සේ මේ ලබාගත් විමුක්තිය නැත්නම් මේ දැලෙන් මිදී යෑම අනික් සියලු දෙනාම දැලට කොටු වෙලා තියෙන බවත් ඒ කොටු වීම නිසා එයත් පහත් මිදිච්ච නිසා මම වෙත්තෝ මම උතුම් යතනදී උතුම් කියන කිසිම වෙනස් දෙයක් මහා ප්‍රඥානුත් මහා කරුණාවෙමුත් ඇති කර නොගෙන අර දැලට කොට වෙලා ඉන්න එකට යත්තාවෝ මහා කරුණාවකින් අනුකම්පාවකින් නමුත් ඒ යත්තන තමන තරම් ප්‍රඥාව නැති නිසා ඒ ප්‍රඥාව නැති යත්තන්න මේක තේරෙන තාලෙට දිය කරලා තේරුම් ගන්න පුළුවන් පාරයට තුනී කරලා දේශනා කිරීමට ගත්ත වටිනා ප්‍රයත්නයක් මේකදී භ්‍රමජාලය. උන්වහන්සේ තමන් වහන්සේ හැර නැත්නම් තථාගත තත්වයට පත්වෙච්චී තමන් වහන්සේ හෝ වෙනත් සහතන් වහන්සේලා හැර අනෙක් සියලු දෙනාම මේ ජාලේ නැත්නම් මේ දෘෂ්ටි ජාලේ බ්‍රහ්ම ජාලේ එහෙම නැත්නම් මේකට අත්ත ජාල ධම්ම ජාල වාද ජාල කියලා විශාල ජාලයක පැටලලා ඉන්න බව කොච්චර පිළිසිදුව දකින්නද කියන එක මේ සූත්‍රේ තරම් වෙන එකම සූත්‍රයකවත් ත්‍රිපිටක සඳහන් වෙන්නේ නෑ උන්වහන්සේ දැකලා තියෙනවා පෙන්නනවා අපිට ආරාධනා කරනවා දැකගන්නයි කියලා ඒ දැනට රහත් වෙලා හෝ සම්මා සම්බුද්ධත්වයට පත් කරන කි සෑම කෙනාම මේ ජාලෙට කොටු වෙලායි තියෙන්නේ. ඒ ජාලෙට කොටු වෙනවා කිව්වට කොටු වීම නිසා පහත් තුච්ච තත්ත්වකටපත් වෙනවා කියන අදහසක් සර්වඥාන්සේ සැලම කොටින්ම දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ උත්සාහ කරන්නේ, වගේම අපිට උත්සාහ කරන්න කියලා ආරාධනා කරන්නේ ඒක ඒ තාලෙන් ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීමට මිස එම ජාලක පැනලා ඉන්න එක අමාරු වැටීමක් සුත්තතාවයක් දැන දැන වැරදි කිරීමක් කියලා හිතන්න යන්නේ නැතුව ජාලේ ස්වභාවය දැක ගන්න. තමන්නාගේ පිට හිතියක් ඇතුලේ ඉන්න අත්තන්ට ඒ ස්වභාවේ දැනගන්න ඒ අත්තන්ට හරියට මූණට තමන්ගේ ශරීරය තරම් විශාල කණ්ණාඩියක් ඇල්ලුවා වගේ. ඉතින් මේක විග්‍රහ කරගෙන යනකොට අර දැලට පැටලිලා ඉන්නේ අත්ව තාම රහත් වෙලත් නැහැ, තථාගත වෙලත් නැති නිසා ඒ අත්වේ Taman දැලකට පැටලින බව දැනගන්න දැනගන්න Taman පහත් තුච්ච එහෙම නැත්නම් කෙලසිච්ච පැටලිච්ච පිරිසක් විදිහට පැකිලි පැකිලි ඇඹරි ඇඹරි පස්සෙන් පස්සට යනවා. මේ සර්වඥාන්සේ ලෝකෙන් එතර වෙලා උන්වහන්සේ අපිට කණ්ණාඩි අල්ලපුවමද පේනවා අපිට කොච්චර ලස්සන කන් තිබුණත් කුල තත්ත්ව තිබුණත් මාන්නක්කාරකම් තිබුණත් සල්ලි තිබුණත් ලෝකේ ප්‍රමාණයට දැනුම තිබුණත් හේරම තිරිසන්සත්තුයි ඒ වගේම ප්‍රේතයෝ යක්ෂයෝ භූතයෝ දේත බ්‍රහ්මයෝයි මේ ලෝකේ ඔය උසස් පහක් කියන හේරම දෙලි පැකිලා කිසිසේත්ම වෙනසක් නැහැ මොන්නම වෙනසක්වත් නැහැ හේරම ප්‍රඥාල පැකිලා තියෙනවා නමුත් එකම එක පුද්ගලයේ අපි අතර හිටපු තවත් මිනිස්සේ ඒකෙන් ගැලවිලා අපිට ඒ පාර පෙන්නලා දෙනවා. ඒ පාර පෙන්නලා දෙනකොට අර දැලේ පැටලිච්ච බව පැටලිච්ච එක්කනට කියලා දෙනකොට කිසිසේත්ම චිත්ත පීඩාවක් එන්නේ නැති වෙන විදිහට. ඒ මනසට හීනමානයක් ඇති වෙන්නේ නැති වෙන විදිහට මහා කරුණාවක් සහ මහා ප්‍රඥාවක් මේ සූත්‍රේ පුරාම විදිනවා. අපි පසුගිය සති තුනේම දේශනා කරපු සූත්‍රවල සූත්‍ර කොටස් වල සඳහන් වුණේ යම් කිසි කෙනෙක් මේ ලෝකේ සදාකාලිකයි කියන ඒකාන්ත සස්වත වාදයට වැදුනොත් සදාකාලික වාදයට වැටුනොත් ඒක සර්වඥාන්ත කියන එක අහම්බෙන් වෙච්ච එකක් නෙවෙයි. ඒත් උනේ සීනෙන් බය වෙලා කතා කරන කතාවක් නෙවෙයි. එහෙම මේ සාස්වත වාදයක් මේක සදාකාලිකයි මම කාට දෙවි කෙනෙක් ඉන්නවා. කවදාකවත් නැරෙන්නේ නැහැ. මේ ජීවාත්මය තමයි නැරි නැරි ඉපදීපදී යන්නේ. ඉතින් ඒක කවදා හෝ මේ ජීවාත්මය විමුක්තිය ලබලා පරමාත්මයට හේතු වුණාට පස්සේ සදාකාලික සුවය ඇති ස්වර්ගයකට යනවා අවශ්‍ය සදාකාලික වාදයක් දේශනා කරනවා. සර්වචන සඳහන් තුනේ කිසි කෙනෙක් ඒවා දේශනා කරන්නේ අත නොගා හේතු කරුණු නැතුව නොදැන පයපැකිලා වැටිලා හෝ හීනෙන් බය වෙලා නෙවෙයි. සත්‍ය දේශනා ගන්න යම් හේතු හයිද ඇතුව. කාරණා කාරණා ඇතුව. කවදාකවත් එහෙම කෙනෙකුට ඒ කියන සස්වතවාදය හෝ නැත්නම් වෛකල්පික සස්වතවාදේ ඒකාන්ත සස්වතවාදේ පුබ්බන්තවාද අපරන්තවාද අමරාවිච්ඡේදවාද, උච්ඡේදවාද කියලා විශාල ගැඹුරකින් මේක විස්තර කරලා කියනවා ඒකණෙක්වත්. ඔය කියාට ආවට කියාට කරන කතාවක් නෙවෙයි. ඒත් හැම චිත්තක්ෂණයකම මේක සදාකාලිකයි කියන්ට යම් ස්පර්ශයක්. යම් අතගෑමක්. යම් දැක දැන ගැනීමක් ඇතුවමයි ඒක කරන්නේ. ඊට පස්සේ සාපේක්ෂව තව කට්ටියක් ඔය බැල ඇතුළෙම ඉන්නවා. දැන් කිසිසේත් මාත්‍යක් නැහැ මේ ජීවිතේ කරපු දේවල් දුලිත් බුද්ධ විඳිත් ලබනාත්මයක් කියලා ගන්න. මරණයෙන් සියල්ලම හමාරයි. ඒක ධාර්මිකව හරි අධාර්මිකව හරි හැප විඳිනු. උපරිම සැප විඳලා මැරලා ගියාන් පස්සේ ඒ සැප විඳීම සඳහා කරපු කැත වැඩ හොඳ වැඩ වල ප්‍රතිඵල බුද්ධ විඳින කෙනෙක් නැහැ. විභෞතික වාදීන් කියලා මේ ලෝකේ දැනට සඳහන් කරනවා. ඒ ඇත්තොත් සරුවචන සඳහන් කරනවා ආවට ගියාට නෙවෙයි වා කියන්නේ අර සාස්ත්‍රතවාදී ගැන අතගාලා දැකලා මම මේ කියන්නේ කිව්වා වාගේ උච්ඡේදවාදී කියන එක සම්පූර්ණ පරස්පර විරෝධී ඇත්තොත් මේක දේශනා කරන්නේ මේක කතා කරන්නේ මේක දිගට පවත්වන්නේ ඒ වාගේම ස්පර්ශයක් ඇතුළු. මේක හරියට බලනකොට ඒ සාස්ත්‍රතවාදී උච්ඡේදවාදී ඇත්තන්ට ඒත් කරන දේවල් සාධාරණීකරණය කරන්න හදනවා වගේ තමයි සරුවචනන්සේ සඳහන් කරන්නේ. ඒ නිසා එක එක වාදයක් අරගෙන පසුගිය සතියේ සාකච්ඡා කරපු කොටස් වල සඳහන් වුණා සෑම කෙනෙක් මේ යම් කිසි විදියට සදාකාලික වාදයක් ඕ නැත්නම් මේ මරණයෙන් හමාර වෙනවා කියන වාද අරගෙන තියෙන්නේ දැක දැක දැන දැනමයි. ස්පර්ශයක් අතුරයි. ස්පර්ශකින් තොරව ඒක වෙන්න බෑ කියන එක වෙනමම තියෙනවා. දීපාරාපිකත් ඒකයි. ස්පර්ශකින් තොරව වෙන්න බෑ. ඒක ස්පර්ශයෙන් කිම්මයි වෙන්නේ කියන එක විස්තර කරනකොට පේනවා ඒ හැම කෙනෙක් කරපු වැරදිම සර්වඥාන්සේ සංසාරගත කාලෙ කෙරිලා තියෙනවා. ඒ කරනකොට උන්වහන්සේ ඒ අත්දැකීම් මේ පරණ මතක එකක්වත් ලැජ්ජාවට නින්දාවට කාරණාවක් කරගන්නේ නැහැ. උන්වහන්සේ ඒව ඔක්කොම වෙන්න හේතු වෙච්ච හැටි තමයි අත්දැකීමෙන් වාගේ. ඒකට සබුඤ්ඤතා ඥානය කියලා කියන්නේ අත්දැකීමකින් වාගේ විස්තර කරන. ඉතින් මේ පසුබිම මේ වාතාවරණය මේ මිත්‍ර විස්තර කරන්න හේතුව මොකද? අපි දැන් මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ අපි සම්‍යක්දෘෂ්ටිකයි, අපි අනාත්මවාදයි, එහෙම නැත්නම් අපි බුදුහාමුදුරන් ගෝලයේ ඒක නිසා අපි ළඟ ওই වාද නැහැ කියලා යම් කිසි කෙනෙක් හිතාන ඉන්නවනේ. ඒක පොඩ්ඩක් නැවත වලකා බලන්න කියන්නේ. මේ රහත් වෙනකන් සෑම කෙනෙක් ළඟම මේ මිත්‍යා දෘෂ්ටි, මාන, තෘෂ්ණා පවතී. පවතින තාකල් අපි මේ කන බොන යන එන කරන කියන සෑම දෙයකදීම හැම චිත්තක්ෂණයකම අපේ අර මෝඩ වාදය ඉස්තිර කරමින් කරමින් තමයි යන්නේ. ස්පර්ශ කරන සෑම දෙයකින්ම අපි අපේ මතය, අපේ රුචිය, අපේ පෞරුෂත්වය, අපේ අභිමතය ඉස්තිර කරමින් ඉස්තිර කරමින් තමයි යන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාට පිටින් කවුරු කොහොම කිව්වා කියන්න කියන්න අද වාදයේ මතය දැඩිසේ අල්ලා ගන්නවා මිස කවදාකවත් ඒ පුද්ගලයා තමන් ඉන්නේ වාදයක බව, මතයක බව, භ්‍රමජාලේ පැතිලා බව තේරුම් ගන්න අමාරුයි ඒ පුද්ගලයාට කොනහක්. ඒ පුද්ගලයාට රිදවලා. ඒ මනසට තේරුම් කරලා දෙන්න වෙනවා හේතු කරගෙන මහා කරුණාවෙන් යුත් මහා ප්‍රඥාවෙන් යුත් සර්වඥාන්සේ මේ සඳහන් කරන්නේ ඔය ඉන්න தত্ত্বය සර්වඥාන්සේ නොදන්න නොදක්නා හීනෙන් බයජී පත්‍යක් වෙනවා. උන්වහන්සේ මේ සංසාරේ සරිතන කාලේ ඔය වාගේ වැඩවල පැටලලා තියෙනවා. ඒ පැටලෙනකොට උන්වහන්සේත් හිතියේ මම ඉන්නේ හරි පාරේ කියලා තමයි. නමුත් අද සරුවෙන්දතා ඥාන ලැබුවට පස්සේ තේනවා අනේ මේ මනුස්ස වර්ගයා එහෙම නැත්නම් මේ සත්ත්ව ලෝකේ පැටලලා ඉන්න පටලවිල්ලක නැත්නම් බ්‍රහ්ම ජාලයක එනතම් මේ අත්ත් ජාලයක දෘෂ්ටි ජාලයක හැටි බලනකොට ඒ පුද්ගලයාම කවදා හෝ මම ඉන්නේ වාදයක බව මම ඉන්නේ පටලැවිල බව. මම ඉන්නේ මානක බව. තේරුම් ගන්න තෙක් ਸਰවඥාන්සට මොන උදව්වක් කරන්නද? කලින් මුලින් නම් දුන්න කලයකට වතුරක් කරන්න හදනවා වගේ කිසිසේත් ධර්මයේ අතුලට කාවදින්නේ නැහැ. ඒ පුද්ගලයා තේරුම් ගන්නකම් මම ඉන්නේ දැනට තණ්හාවකයි, මම ඉන්නේ දැනට දෘෂ්ටියකයි, මම ඉන්නේ දැන් මානකයි කියලා තේරුම් ගන්නකම්. එතින් අපි හිතමු අපි ਸਰවඥාන්ත නෙවෙයි. අපි කෙනෙක් තව කෙනෙකුට මේක හේතු ගන්න දෙන්න ගියොත් ඔබතුමා අද ඔය කටයුතු කරන්නේ සෑම කරන වචනයක ක්‍රියාවක හිතවිල්ලක යටින් තෘෂ්ණාව තියෙනවා. යටින් මාන්නය තියෙනවා. යටින් දෘෂ්ටි තියෙනවා. නිසා ඔබතුමා කියන කරන සෑම දෙයකින්ම පෙරෙනවා. කෙලෙස්. ඔබතුමාට පේන්නේ නැතුනට ඒක අනික් අතට පේනවා. ඔය නටන්නේ අන්නර මේ පේන කතාව නෙවෙයි කියන කතාවනේ තේරෙන කතාවක් තියෙනවා. මෙයා මේ යන්න ගන්න තේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒක ඒ පුද්ගලයාට නොපෙනෙන එකක්. අනෙක් පුද්ගලයන්ට ඒක ඇත්ත ඇති දකින්න බැලුවොත් පේන එකක්. ලෝකේ තිබුණ හැමදාම නම් කවදාකවත් දෙන්නම කොටාවේ නැහැ. ඒ මොකද ඔය බණ කියන හදන කෙනාටක් තියෙනවා අර තණ්හා මාන දිට්ඨි. බණ අහන කෙනාටක් තියෙනවා ඉතින් ඒකකොට අන්ධ වේන પરම්පරාවක් වගේ මුලින් යන්නේ තණ්හේ පිටිපස්සෙන් කනවැල අල්ලගෙන යන්නේ තණ්හයෝ නම් ඉතින් ඒකට කියනවා අන්ධ වේණු පරම්පරාව කියලා. අන්න එහෙම අන්ධ ලෝකෙක තමයි සරුවචනාංශේ මමත් මෙහෙම අන්ධකාරව ගියා. මමත් සතර කතරින් සතරයි සත්‍ය අවබෝධ කරගන්න තු ගියා. ඒ ගිහිල්ල ඉවරලා මම දැනගත්ත මම ඉන්නේ අන්ධව බව. නිසා මම කිංකුසල කවේශීව කැම බීම හොයන්නේ නැතුව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයනවා වෙනුවට මේ ලෞකික සැප හොයනවා වෙනුවට ආධ්‍යාත්මික හොයන්නේ යාමට කොතනද පැටළුනේ මට කොතනද අඳුනේ මගේ කොතනද ඇහි සුද බැඳුනේ මට කොතනද බලන දේ හරියට නොපෙනී ගියේ කියලා මෙහෙම බලන්න යනකොට තියෙන ඇහෙන් යන්තමට හෝ පේන රූප බලන කටක් අරගෙන බලන ලෝකයාට දුහාම්දුර වගේ කුඹසල කවේසි වැවිදින කෙනෙක් පේන්නේ පිස්සෙක් වාගේ මේ මිනිස්යා මේ අපේ රූප හොය හොයා බලන් හදනකොට මේ මිනිස්යා පේන රූප ගැන මට මේ පේන්නේ ඇත්ත නෙමෙයි මොකක්ද පටලවිලක් නෙමෙයි කියලා. මොකද්ද වාදයක් මේකේ තියෙනවා කියන්නේ ඒ තමන්ගේ ප්‍රේණදේ පිළිබඳව සැකකරන தත්ත්වය බලනකොට උන්වහන්සේ ඒ බෝධිසත්ව කාලේ විඳපු අප්‍රමාණ නිନ୍ଦා ඒ ලෝකයේ ධාරාවට පිටත්ව වෙනස්ව යන්න හදන නිසා ලැබුණු නිନ୍ଦා දිහා බලනකොට උන්වහන්සේ කවදාකවත් තව කෙනෙකුට නිନ୍ଦා කරන්න යන්නේ මෙන්න මේ පැකිලා තියෙන නිසා පැටලිල්ල දුර්වලකම පැටලිල්ල සියහ තත්ත්වයක් කියන්නේ නැති නිසා කියන්නේ මේ සෑම පැකිච්ච කෙනෙක්ම පැටලිලා තියෙන්නේ යම් කිසි හේතුවක් ඇතුළු ඒ නිසා මම මේ පාරක් මතක් කරා. ඔය දැන් පිස්සු විස්තර දාලා තියෙනවා. පිස්සු දොස්තරලා ඉන්නවා. හරියට පිස්සොත් ඉන්නවා ලෝකේ. ඒ සෑම පිස්සෙක් දිහා බලපුවාම ඒ දොස්තර මහතුරු ගාව මූල ධර්මයක් තියෙනවා. යාට පිස්සු සමීප කරන්න මේ මේ දේවල් කරන්න ඕනේ කියලා ඒ ක්‍රම වේදෙ දිගේ කරගෙන යනකොට ඉතින් යම් කිසි ප්‍රතිශතයක් ඒ පිස්සු සමීප කරනවා. ඉතින් අපේ මේ ස්ථානයේ හදපු ධම්මනිසංසුවාංශ කියපු දෙයක් තමයි පිස්සු සමීප වෙන්න ක්‍රමයක් තියෙනවා නම් පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තියෙන්න ඕනේ. එතන පිස්සෙක් කියන්නේ නිකම්ම නිකම් පිස්සෙක් නෙවෙයි. ඒ මනසට පිස්සුවට හේතුවක් තියෙනවා. ඒ මිනිහට පිස්සයි පිස්සයි කියවට පිස්සු හේතු එළි වෙන්නේත් නැහැ, පිස්සු සමීප වෙන්නේත් නැහැ. ඒ මනසගේ හේතුව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අත ගොඩාක් ආස්තිකලයට කන්න දීලා, බොන්න දීලා, නාන්න දීලා, අඳින්න දීලා සාමාන්‍ය මිනිස්සු කරලා ගොඩාක් අසුරු කරලා තේරුම් කරලා දෙන්න ඕනේ. මේ වයර් මාරු වෙලා තියෙන ඔළුවේ. කොණ්ඩේ නෙවෙයි මොලේ ක්‍රේල් වෙනවා. අන්න ඒක සමීප කරන්න මම උඹ ගැන අනුකම්පාවෙන් ඉන්නේ මං ගැන විශ්වාසය තියපන් කියලා පිස්සට ඒත්තු ගන්න ඕනේ ඒ උපස්ථායක මට අනුකම්පා කරනවා කියන. නැතුව පිස්සර පිස්සයි කියලා හරියන්නේ. ඒ නිසා බෞද්ධයෙක් වෙන මොනම ආගමකට ආගමකට හෝ ඒව මිත්‍යා දෘෂ්ටියයි කියන්නේ කියන්න වෙන්නේ බුද්ධහා තමයි ඔය අනිකුත් ආගම් අතර පටලැවෙන්නේ. අපි මේ ආගම හදාරැව්වොත් අපිට පෙනේවි මේ මිනිස්සු කතා කරන්නේ දිවිලුවට නෙවෙයි. හොඳ හේතු කර්ම නැතුව. ඒ කරුණ අපි දන්නවනම් අපි එකවර මේ යැත්තන්ට ඔය තරම් දොස් කියන්නේ නැහැ. යන්න බෑ මොකද අපිට වැඩි ශ්‍රද්ධාවන්තෝ යැත්තු යැත්තන්ගේ ආගම අදහන. අපිට අයිතිවාසිකමක් නැහැ අපි නොදන්න පදන මේ ඉඳගෙන දොස් කියන්නේ. මේක අනිත් පැත්ත හරවා ගත්තොත් අපි දැන් නියම විශ්වාස සම්‍යද්දෘෂ්ටියේ ඉන්නවා අපි සීලවන්තයි අපි සමාධිය තියෙනවා ප්‍රඥා තියෙනවා කියලා කිව්වට අපි තුල තාම සංසාරේ පටලවෙනවා නම් ඒ මිනිස්යෝගාව තියෙන කෙලෙස් ටික අඩු වැඩි වශයෙන් අපි ළඟ තාම තියෙනවා නිසා මේ ලෝකෙන් ගන්න ආදර්ශය අරගෙන අපිට යම් කිසි කෙනෙක් බණක් කියනකොට අපි මේ පුද්ගලයාට නතු වෙන්නේ පුද්ගලයාට බණ අහන්නේ මොකද? මේ බණ සාධනීය වුණොත් පමණයි. ඒ බණ අපිව තේරුම් අරගෙන අපිට අපේ කාරණාව තේරුම් ගන්න අපිමයි අපේ පටලවිල්ල හදාගත්තේ අපිමයි අපි ගලව ගන්න ඕනේ කියන ඒ හැකි සංඥාව ඇති වෙන බණක් ආවොත් අහනවා. නැත්නම් උඹ පිස්සාඹ කෙලස් සහිත කෙනා උඹ පව් පාපතරයා කියලා වෙනසක් ඇති කරන්න බණ කියවිච්ච ගමන් එතන සිදු වෙන්නේ දෙකොල්ල අතර සංවේදනය නැති වෙනවා. ඒ නිසා කරුවට්ටන්සේ දේශනා කරනවා දැන් බණ කියනකොට න අත්තානංච පරංච අනුපහච්ච ධම්මං දේශිස්සාමීති කියලා දේශේ තබ්බං කියලා අනුන්ට Tamanට නිඳා වෙන්න කවදාකවත් බණ කියන්න එපා කියලා. අනුන්ට Tamanට නිඳා වුණොත් ඒක බණක් වෙන්නේ නැහැ. එතකොට පිස්සර පිස්සයි පිස්සයි කියීමක් වෙනවා. ඉතින් මේ පදනම යටතේ අද අපි මේ ඉදිරියෙන් ඉදිරිපත් කරගත්ත පාලි පාඨයේ සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් සත්‍යතවාදයට වැටිලා රූපේ සදාකාලිකයි ඒ සදාකාලික මනෝකාර දිව්‍යඥාන්සේ සතුටු වෙන විදිහට ජීවත් වෙලා යාඥා කරලා මරණයෙන් පස්සේ මේ ලෝකෙට ගියොත් සදාකාලික සැප ඇති දිව්‍ය ලෝකෙට නැත්තම් ඒ දිව්‍යඥාන්සේගේ ලෝකෙට යනවා කියන අදහසෙන් හිතුවොත් ඒ පුද්ගලයා මේ තමන්ගේ ආත්මයත් ලෝකයක් සදාකාලික බව පිළිගන්නවා අන්නේ ඒ ඇත්තෝ එහෙම පිළි අරගන්නේ ආවට ගියාට නෙවෙයි බණ භාවනා කරලා අභිඥා ලැබලා පෙරවිසු කඳ පිළිවෙත දැනගෙන. යාත්‍ය මම මෙහෙමයි හිතියේ. ඉතිසලාස්මේ මෙහෙමයි. ඉතිසලාස්මේ මෙහෙමයි කියලා දිගට පැවතිච්ච ආත්මයක් දැකලා. සමහරු මේ කල්ප 10 සමහරු කල්ප 20 එහෙම නැත්නම් සමහරු ආත්ම 30 40 ගොඩ බණ භාවනා කරලා ලැබලයි කතා කරන්නේ. සාසත දෘෂ්ටිය ගැන. ඒ නිසා හොඳටම දර්ශන විද්‍යාව හදාarලා මේ ලෝකේ තියෙන විදිහට උපත්යන් උපතින පිරිසුන් අතර වෙනසක් පවතින්නේ කුසලතාව වෙනස් වෙන්නේ පෙර ඉඳලා කරපු ගෙනාවු කර්ම ශක්තිය ජීන. ඒ කර්ම ශක්තියෙන් තමයි මේ පුද්ගලයන් අතර වෙනස ඇති වෙන්නේ. ඒ නිසා ඒ පුද්ගලෙක් කියලා කියන්නේ මේ හද පහළ වෙච්ච කෙනෙක් නෙමෙයි පෙර ඉදිරියට එන ආත්ම ශක්තියක් කියලා ඒකට වාදයෙන් දැක ගන්නවා. මෙන්න මේ හේතු කාරණා හතරෙන් තොර සසුසුද්ධියක් ඇති වෙන්න බෑ. අන්නේ හේතු කාරණා නැති වුණත් මේ පුදුල තාම සංසාරයෙන් ගැලවිලත් නැහැ භ්‍රමජාලෙමයි. ඒ මිනිස්සු ඒ භ්‍රමජාලයෙන් ගලවන්න නම් සරුවත් සමසේ සඳහන් කරනවා මේ අද දීපු පාඩේ ඒගොල්ලෝ මේ බර වචන කතා කරන්නේ අභිධර්ම කතා කරන්නේ අභි අධිමුක්තිපත කතා කරන්නේ ඒකටගේ සීල සමාධි හරිය නිසා නමුත් තාම සංසාරයෙන් ගැලවිලා නැහැ. ඉතින් එවැනි කෙටන සබ්බේතේ සයි පස්සායතනානි කුස්ස පුස්ස පරිසංවේදේ. මේ සෑම කෙනාම ඇහැ කන දිව නාසය කය මන කියන ස්පර්ශ ආයතන හයෙන් අත්කාටගාමින් බලමින් බලමින් දකිමින් දකිමින් තමයි කියනවා ඒ දේවල් කියන්නේ. නැත්නම් තමන්ගේ අභිඥා ශක්ති වලින්මයි කියන්නේ. නමුත් ඒ ස්පර්ශ ආයතන නිසා ඒකාන්තේ මෙත්තෝ ඒ පරිසංවේදනය කරන ස්පර්ශය නිසා ඒ සංවේදනා මේ ස්පර්ශ නිසා මේ යම් වින්දනයක් ලබනවා විඳීමක් ලබනවා වේදනාවක් ඒ වේදනාව නිසා එයාටන්ට තණ්හාවක් පහළ වෙනවා ඒ තෘෂ්ණාව නිසා එයාටන්ට භවය පහළ වෙනවා භව නිසා ජාතිය පහළ වෙනවා ජාති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය ආකාශයේ මේ සංසාරගත සේරම දුක් ඇති වෙනවා එයාට ඇත්තටම හිල්වන්තයි ඇත්තටම සමාධිවන්තයි ඇත්තටම අභිඥාසහිතයි නමුත් ලෝකේ සාස්වතයි කියන දෘෂ්ටිය තාම තියන නිසා ඔහු තමන්ගේ සීලයටත් බැඳෙනවා සමාජයටත් බැඳෙනවා, දෘෂ්ටියටත් බැඳෙනවා. ඊට පස්සේ කරන වැඩ අසත්පුරුෂ වෙනවා. ඉතින් සීලය දුර්වල සමාධියට තාම ය아가න්න බැරි ඇත්තෝ ගැන කුමන කතාවක්. ඒතර මේ බණහන අපේ පිරිස දිහා බලපුවාම හැම කෙනෙක් උත්සාහ කරනවා අපි සීලක පිළිපදා කටයුතු කරන්න. සීලක පිළිපදලා භාවනා කරන ගමන් ආනාපාන සති භාවනාව හෝ පිම්බීම හැකිලිම හෝ සක්මන් භාවනාදී තමන්ගේ අරමුණ පුළුවන් තරම් මූල කර්මස්ථානයේම සතිමත්ව තණ්හාමාන දිට්ඨි වලින් තොරව පවත්තර නැන්දු උත්සාහ කරනවා. ඒක කරගන්න බැරුව ඉන්නේ නැත්නම් වැඩි. ගැනව කියන සාමාන්‍ය උපචාර සමාධියටවත් හිත ගන්න බැරියත් වැඩි. ඉතින් ඒ ගුණෙක අපි ඒ කෙනෙක් අපි හිතුවොත් එහෙම ගොන්නේ ඉන්න කෙනෙක් යම් වෙලාවක උපචාර සමාධියක් ගත්තයි කියලා උපචාර සමාධිය කියන එකෙන් අපි අදහස් කරන්නේ අරමුණටම මුණට මුණ දාලා ඉන්න පුළුවන්. ඉන්න එක හොඳයි, ඉන්න එක නික්ලේශී, සපයි, දිගට ඉන්න පුළුවන් කිය නීවරණන්ගේ බාධකතර අරමුණට මුණ දාගෙන පැය අමාර ඉන්න පුළුවන්. ඉතින් ඒකට මේ මනසට හතුරන්නේ. එනවාමනේ. මට ඉස්සර විනාඩි 5ක්වත් එක තැනක ඉන්න බෑ ගායේ. දඟලනවා. දැන් නෑ. දැන් අරමුණේ ඉන්න පුළුවන්. දැන් ඒක හොඳ බවක් තේරෙනවා. මගේ හිතේ ඒකට තණ්හා මාන කිච්චි නැත්නම් නීවරණ ධර්ම නැති බව දන්න. ඉතින් මේ මනුස්සයාට එතන සියුම් ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා කියන එක මලකන්න බෑ. නමුත් ඒ ඇති වෙන සියුම් සතුට ප්‍රීතිය ඒ කාන්තියම මාන දික්ටි වලට මම ඉස්සර වගේ නෙමෙයි දැන් හරි සිල්වන්තයි. මම ඉස්සර වගේ නෙමෙයි දැන් හරි සමාධිවන්තයි කියලා මාන්‍ය දෘෂ්ටියක් ඇති වෙනවද නැති වෙනවද කියන එක සම්පූර්ණයෙන්ම අහඹු සිද්ධියක්. ඉතින් සර්වචන්සේ මතක් කරනවා මේ වගේ භ්‍රමජාල සූත්‍ර වගේ බණ අහලා එහෙම මාන්නයක් දෘෂ්ටියක් ගන්නවක් ඇති වෙනවා නම් මම එදයි නැත්නම් සමාධිය නැති වෙලාවේ ධනෙ අතර අසත්පුරුෂ කමේ කිසි වෙනසක් නැහැ. ඒක සත්පුරුෂ වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි ළඟ මේ සීලය වැඩෙන්න වැඩෙන්න සමාධිය වැඩෙන්න වැඩෙන්න ඉතාමත්ම අව්‍යාජව එහෙම නැත්නම් නිර්හංකාරව පොඩි දරුවෙක් වාගේ මට තව ගොඩාක් වැඩ තියෙනවා. මේ යන්තම් ලකුණක් හම්බුනා විතරයි සීලවන්ත වෙන්න සමාධිමත් වෙන්න මෙතන සංඥාමාන දිට්ඨිපව අතු කරගන්න නැති වෙන්න ඉස්සරහට යන්න ඕනේ. ඒකයි මම බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ. ඒකයි මම මේ යන පාරේ මේ විස්තරය කියලා අපි හිතමු මේ සියුම් සනුක ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වුණත් ඒකෙන් තණ්හාමාන දිට්ඨි ගන්න නැතුව ඒ පුද්ගලයා ගියයි කියලා අර්පණ සමාධියකට කියන්නේ අපි කියමු ධානයකට ගියයි කියලා. ධානයකට ගියාම සහත්යක් හම්බ වෙනවා. අදිස්ථාන කරලා පැය පැයක්මාර ඒ ඒ පිරිසුදු නික්ලේශී තත්ත්වෙ ඉන්න පුළුවන්. එතකොට අර ඉස්සර වගේ එයිදෝ යයිදෝ කියලා එලිපත් ඉන්න බලලා වගේ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. යම් ප්‍රමාණයකට අදිස්ථාන පුරුක ඉන්න. ඒක ලොකු සතුටක් ඇති වෙනවා. පුංචි සතුටක් නෙවෙයි. දැන් මට මේ මගේ කාමරේ යතුරු හම්බුණා. මට කැමති වෙලාව කාමරේ ඇතුළට ගිහිල්ලා දොර වහගෙන ඉන්න පුළුවන් වාගේ. එතකොටත් අර වාගේම තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්න අවස්ථාවක් තියෙනවා. නමුත් එතකොට උපචාර මට්ටමට වැඩිය ඒ පුද්ගලයා අවංකව එහෙම නැත්නම් අනතිමානීව කටයුතු කරන්න ඉගෙන ගත්තේ නැත්නම් අනතුරේ අඩුවක් නැහැ. ඒ වගේ ධ්‍යාන දිගට දිගට යනවා කියලා අපි හිතමු. ආනෙම දිගට ගිහලා අපි විපස්සනා භාවනාවට යනවා කියලා හිතමු. විපස්සනා භාවනාවට ගියාමත් අර වගේම යනකොට එනකොට කනකොට බොනකොට සතිය සම්පජන්යෙන් යුක්තව යම්ම ඇහැට රූපයක් දකින, කනට ශබ්දයක් අහන, නාසයට ගඳක් වදින, දිවට රසක් වදින, කයට පහසක් වදින, හිතට හිතවිල්ලක් වෙන සෑම තැනකදී යම් තැනක හැපීමක්, ස්පර්ශයක්, පිරිමැදීමක්, ඇතිල්ලීමක් සිදු වෙනවා නම් ඒ සෑම තැනකදීම තණ්හාමාන සිත්ති ඇති වෙන්න ඉඩ තියෙනවා. මේකෙන් මම ලොක්කා නැත්නම් මට විතරයි මේ වගේ හොඳට රූප පේන්නේ හොඳට අස් දෙකක් තියෙන්නේ මට විතරයි මේ විදිහට කනට ශබ්ද ඇහෙන්නේ හොඳ ශබ්ද මට අහන්න පුළුවන් වෙන්නේ පෙර කළ පිනටයි එතන මට විතරයි මේ ගඳ සුවඳ තේරෙන්නේ හොඳට මට විතරයි මේ දිවට හොඳ රසම් වෙලා රස පහස දැනෙන්නේ මට විතරයි මේ සුඛෝපභෝගී යාන වාහන සපහසුකම් තියෙන්නේ මට විතරයි මේ විදිහට ධර්ම කර්ම කියලා දෙන්නයි අවබෝධ වෙන්නයි ශක්තිය තියෙන්නේ කියලා ඒන සෑම තැනකදීම මේ ස්පර්ශය නිසා වේදනාවක් හටගන්න එක වළක්වන්න බෑ. අන්න මේ වේදනාව මත ඉනකර කුෂ්ණාවක් ඇති වෙනවනම් එතකොට හොරකමක් කරන්නට, සතෙක් මරන්නට, කාමීච්ඡාචාරය කරන්න කරන ඇති වෙන තෘෂ්ණාවයි මේ තෘෂ්ණාවේ ಜಾතිවාද ભેදයක් නැහැ. ඔක්කොම එකම තෘෂ්ණාව තමයි. දැන් තෘෂ්ණාව ඇති වෙලා තියෙන්නේ සීලය පිළිබඳව. නැත්තම් සමාධි ප්‍රඥා පිළිබඳව. නමුත් තෘෂ්ණාව තෘෂ්ණාවමයි. එහෙම නැත්නම් එහෙමක අපිට මාන්නයක් ඇති වෙන්න පුළුවන්. දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. මේක නම් කතා කරන ගොඩක් වශයෙන් දෘෂ්ටි වශයෙන්. ආන් ඒ විදිහට ස්පර්ශ කරන කරන තැනේදී වේදනා එනවමයි ඒ වේදනාව වල අයාල යන්න දුන්නොත් ශික්ෂණයක් නැත්තම් සතියක් නැත්තම් තෘෂ්ණාව ඇති වෙනවමයි ඒ තෘෂ්ණාව ආවොත් නම් ඉතින් ජරා මරණ ව්‍යාධි ආදී දේවල් වළක්වන්න බෑ එහෙමනම් අපි කොච්චර හැලකිලිමත් වෙන්න ඕනද? එක පැත්තකින් බය හිතෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ලබන සෑම ස්පර්ශයක්ම පිළිබඳව අපි අවදි භාවයකට එන්න වෙනවා. අප්‍රමාද වෙන්න වෙනවා. සතිමත් වෙන්න වෙනවා. එළඹ සිටි සියකින් ඉන්න වෙනවා. මම දැන් මෙතන කියලා අතීත අනාගතයට යන්න දෙන්නේ නැතුව වර්තමානයේ හිත පවත්න්න. නමුත් මේක මේ ව්‍යාපාර කරන, අමුදරුවන් රකින්න, දේවල් දොරවල් ඉන්න ඇත්තන්ට ඒක නිකන් අර දුවන ආශ්‍රේය කුඩ අලුපුහු ගෙඩියක් කියන්න හදුවා වාගේ. ඉතාමත්ම දුෂ්කරයි. කුටිම කියනවනම් කරන්න බෑයි කියලා හිතාගෙන තමයි තිබුණේ. දැන් අවුරුදු 20කට 30කට ඉස්සලා. එක්කෙකුටවත් කමටහන් දෙන්න කෙනෙක් ඇත්තෙත් නෑ. භාවනා කරන්නත් බෑ, නිවන් ලබන්නත් බෑ. මාර්ගඵල ලබන්නත් බෑ. ධ්‍යාන ලබන්නත් බෑ කියලා සම්පූර්ණ මිනිහ පෙට්ටියට ඇන ගහලා තිබ්බේ. නමුත් අපි සන්තෝෂ වෙන්න ඕනේ. දැන් අවුරුදු 30ක් 40ක් විතර කාලයක ඉඳලා ඒ හැකි දෙයක් බව පුළුවන් දෙයක් බවට කරුණාවක් කියලා තියෙනවා. ඒකවත් ඔය ප්‍රශ්නජාල රූපේ තිබ්බ කවුරක්වත් ඔවා කියෙන්නේ නැහැ. ඒක මොකද මෙව අවුරුදු 2500ක් පාරණ දේවල් ඉතින් ඔවා හනමිති ආයේ මයිති බුදුහාමුදුරුවෝ ආපහාම අලුත් එක හම් වෙයි. මේවා දැන් රීකන්ඩිෂන් වෙලා තියෙන්නේ අලුත් මැෂින් එකක් ගන්න පුළුවන් කියලා කට්ටිය පින් කරකට හිතියි. දැන් නැහැ. දැන් ඇවිල්ලා තියෙනවා කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් නම් පින්වත්නි අපට තියෙන යුතුයකම තමයි අර කියන තාලෙට මේ ස්පර්ශ හයේ තේසං වේද මේ මේ සයි පස්සායතනානි පුස්ස පුස්ස පරිසං වේදේති කියලා හරුවචන දේශනා කරනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් නැත්තම් අපි අවදියෙන් ගත කරන තිත්තං සරං විසින්නෝවා යසයානෝවා යාවතස්ස විගත මිද්දෝ කියලා කර්ණිමිත සූත්‍රය සඳහන් කරනවා හිතගෙන ඉඳගෙන ඇවිදින්නේ සානිදාගන්නේ යම්තා ගැඹුරු නිද්ද නැද්ද ඒ සෑම තැනකදීම ස්පර්ශය තේරෙනවා. දැන් අපි ඉන්න බව අපි දන්නවා. සද්ද බල ගැඹුරුදී විතරයි අපේ නිද්දදී විතරයි ඉන්න බව නොදන්නේ. අන්නේ ඉන්න බව දන්න සෑම වෙලාවකම අපි ගමක් විඳිනවා. මොනවා හරි වින්දනයක් තියෙනවා. ආන්නේ වින්දනය පිළිබඳව නොදැන හිටියොත් අනිවාර්යයෙන්ම තෘෂ්ණාවට වැටෙනවා. එහෙම නැත්නම් මාන්නයට වැටෙනවා. එහෙම නැත්නම් දෘෂ්ටියට වැටෙනවා. ඉතින් මේ එන එන ස්පර්ශය පිළිබඳ අවදීන් ඉන්නවයි කියන එක කොච්චර දුෂ්කරද කියලා හිතා ගන්න පුළුවන් පරියන්තයට ගිහිල්ලා ආනාපානට හිත යොදලා ආස්වාද ප්‍රසවාසයෙන් ආස්වාද ප්‍රසවාසයට හිත තියාගෙන යනකොටවත් ඒ කියන්නේ සම්පූර්ණ පූර්වකෘති කරලා සූදානම් වුණත් සමහරලාට සත්‍ය පවත්තන්න අමාරුයි. ආස්වාද හුස්ම රැල්ල හැපෙන හැටි, ප්‍රසවාස හුස්ම රැල්ල හැපෙන හැටි යවුවොත් වෙන් කරලා කියන්න කවුරක්වත් දන්නේ ඉතින් එවනම් ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද කුෂ්මවැල්ල හැපෙන හැට පිළිබඳව කාගෙන් ආන්නද? ආනාපානීය සතියෙන් වාඩි වෙලා භාවනා නොකරන වෙලාව දුවනකොට කනකොට එනකොට කුෂ්මවැල්ලේ හැපීම ගැන කවුද අපිට වගේ කියන්නේ? ඒක නිසා මේ පුස්ස පුස්ස පරිසංවේදීති කියන මේ ස්පර්ශය කවදා හෝ අතරගත නෙල්ලිගිරියක් වාගේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාස දැසිය යුතුයි දකින්න පුළුවන් ඔන්න ඔච්චරයි මිනිස්සුෙකුට තියෙන තිරසනුගෙන් වෙන් වෙච්ච උත්තරීතර தත්ත්වය කියලා තේරුම් ගන්න තේ අපි තුල කට හොදලා කියන්න පුළුවන් අසත්පුරුෂ ගති තියෙනවා අපිටම අපි අනාත්මකර දේවල් සිදු කරගන්න අත්ත කුසලයේ කියන ආත්ම කුසලයේ කියන තමන් තමන් ආදරේ නම් අපි විඳින සෑම දෙයක් පිළිබඳව දැනගත යුතුයි එහෙම නිසා දවසකට විනාඩි 10ක් 15ක් අදාලා අඩු ගන්න හුස්මක් ඇතුල් වෙනකොට මං විඳින්නේ මෙහෙම. පිට වෙනකොට මං විඳින්නේ මෙහෙම. ඒ හුස්ම හුස්ම 3-4ක් දිගට යනකොට මෙහෙම. විනාඩි 5කින් මෙහෙමයි කියලා ආනේ ස්පර්ශය දිගට බලන හිතියොත් ඒ කරලා දැනනමත් යම්මත් දැකීම ඇතිවත් හොඳට දන්නවා. අන්න එතකොට හරුවත් යනවා කියන්නේ කවුද ධර්මයේ මොකද්ද කියලා හරිට වැඩි ගැඹුරක් තියෙනවා. ඒ මොකද අඩු ගානේ මාසයකට මාසයකට දවසක් පතමලාකෝ සුමානයකට දවසක් දඟලලාකෝ නැත්නම් දවස පුරාම නැත්නම් දවස් දවස් දවසේ සත්‍ය පැය පැය කරලා හෝ නැත්නම් භාවනා මධ්‍යස්ථාන කරලා දවස පුරාම සත්‍ය පිහිටවල එක චිත්තක්ෂණයක හෝ මම දැන් ආස්වාස කරනවා ඒ ආස්වාස හුස්ම ගන්න මම විඳින්නේ මෙහෙමයි අත්දකින්නේ මෙහෙමයි ප්‍රසවාස හුස්ම ගන්න අත්දකින්නේ මෙහෙමයි කියලා මේ දැකීම තමයි ඉස්සල්ලාම මේ වේදනා සාගරේ නැත්නම් ස්පර්ශ සාගරේ එක චිත්තක්ෂණයක අඩිය දකින්න වෙලාවක්. සමහර ඇත්තෝ මුළු ජීවිතේම එකම හුස්මක්වත් මෙන්න මේ විදිහට අනිත් ඒවල් වලින් බාහිර පරිබාහිරව සුද්ධ වශයෙන් ආස්වාද ප්‍රසවාසයෙන් දැකලා නැතුව මැරලා යනවායි කියලා කිව්වොත් අපි දැන් අපි කොච්චර වටින අවස්ථාවක්ද මේ බුද්ධෝත්පාද කාලික මනස ආත්භාවය ලැබිලා දුරු කරන්නේ මේක සම්බන්ධව අර මේ මාතකදී ඇවිල්ලා දේශන පවත්ව පින්ජන් දාතික ඇමරිකාවේ ඉන්න දක්ෂ වෛද්‍යවරයෙක් සඳහන් කරලා තියෙනවා අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට දසලක්ෂ සහතුණක් ආසස්වසත් හම්බ වෙනවා කියලා. කුප්පත්තියේදී අවුරුදු 100 ඉන්නකොට උඹට දසලක්ෂ 13ක් හම්බ වෙනවා. මොකද එකක් හරි දැනගෙන ගත කරොත් මේ ආස්වාද කරනවා මේ ප්‍රසවාස කරනවා කියලා එහෙමනම් මේ දසලක්ෂ 13න් එකක් ලකුණු හම්බ වෙනවා. අපි ඒක දන්නේ නැති වුණොත් ඉතින් අම්මා මරනවා කියලා කාලා හුස්ම හෙල්ල හෙල්ල මැරලා යනවා. තාත්තා මරනවා කියලා හුස්ම ආයෙන් හෙල්ල හෙල්ල මැරලා යනවා. බඩු ගණන් යනවා කියලා හුස්ම හෙල්ල හෙල්ල මැරලා යනවා. ගම් වතුර ගැලුවා කියලා සුනාමි ආවා කියලා අල්පක දෙමිණිය රැවට්ටුවාම ආව මට කෙනෙක්තුවා මට කීයර කෙරුවා කියලා ආයෙන් ආයෙන් හුස්ම අරගෙන මැරලා යනවා. මේක දන්නවනම් අපි මේ නිසා හයියෙන් හුස්ම එළුවොත් වෙන්නේ ඉක්මනට මැරලා යන එකයි අපි විවේකීව එහෙම නැත්නම් මානසික ආතතියකින් තොරව සාමාන්‍ය හුස්ම දෙන්න හැදුවොත් ඔය අවුරුදු 100 අපි විඳි. කලබල වෙලා හුස්ම ගත්තොත් 50න් මැරෙයි. ඕනෑම වැඩි කලබල හුස්ම ගත්තොත් 25න් මැරෙයි. හොඳට හැමීට හුස්ම ගත්තොත් අවුරුදු 120ක් ඉඳි. මෙන්න මේ වගේ දර්ශනයක් නම් තියෙන්නේ ඕන කෙනකින් අහලා බලන්නයි කියලා කියනවා අද ඉන්නේ කී දෙනෙක් කෝටියද කියලාවත් අපි දන්නේ නැහැ කියලා. කෝටි කීයක් හුස්ම ආරම්භ තියනවද? තව කෝටි කීයක් අපේ බැංකු ගිණුම ඉතුරු වෙලා තියෙනවා කියන එකත් අපි දන්නේ. ඒ තේජ්ජ අපි කියනවා අපි උගත්, අපි හරි පිළිසුදුයි, අපි හරි ශ්‍රද්ධාවන්තයි, අපි හරි ආගමනුකූපයි, අපි බෞද්ධයි, අපි ශ්‍රද්ධා මේ දෘෂ්ටි නෑ අපිට, අපි සම්‍යක් දෘෂ්ටිකයි කියලා අපි කාටදෝ මේ කොලේ පෙන්වන්න හදනවා. මේ ගැන විශ්වක සුඛසික දවසක් ඒ තේජන කවුරක්වත් භාවනා කරලා ඉතින් ඔක්ක උපාසකම්ම කෙනෙක් විතරක් හිටියා ස්වාමීන් වහන්සේ නමක් ළඟ තුමා මාර්ගයකට පැයක් භාවනා කරන මාර්ගයකට පැයක් භාවනා කරන පාඩ කම්මනේ ඒ පාඩ කම්මයි මට අන්තිමට කියනවා ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නලු පන්සලේදී අඩු ගානේ මැරෙන්න ඉස්සලා මලක් කිමින තරම්වත් ආස්වාදයක් සිහියෙන් දැන දැනගන්නේ කියලා. ඒ තරමටවත් නෑ අපි ගාන. ඒ මොකද අපි හිතන්නේ නැහැ ඔය ස්පර්ශය ආස්වාද කරනකොට අර නාස්පුඩු පුරවාගෙන හුස්මක් ඇතුළට යන්නේ කෝකේ මොනවද අපිට හම්බෙන්නේ නම්බුව මොන උපාධියක්ද අපිට හම්බෙන්නේ මොන ලාභයක්ද හම්බෙන්නේ ගෙදර මිනිස්සු හම්බුනා කියලා පාන් හම්බ වෙනවද ගෙදර මිනිස්සුන්ට බත් හම්බ වෙනවද නැහැ ඒ නිසා අපි පාන් හම්බ කරන්න ඕනේ, බත් හම්බ කරන්න, ගල්ලි හම්බ කරන්න ඕනේ, කේක්ටි නාදුත්කන්ත හම්බ කරන්න ඕනේ. කියලා අර හුස්ම ගැන අමතක කරලා දුවනවා. දුවල දුවල අන්තිමට හුස්ම ටිකවත් නැතුව මැරලා හුස්ම ගන්නවත් නැති නැතුව මැරලා යනවා. ඒ නිසා සම්සං සඳහන් කරනවා මේ දකින්න වෙලාවේදී සිහිය පිටවන එක සතිය මේ ස්පර්ශ ගන්න අමාරුයි. මොකද ඒක හරියම මායාකාරී. දැන් මේ ඇහැතර රූපයක් හැපෙනකොටම මම මේ දකින්නවා කියලා දැක ගන්න අපිට වෙලා නැහැ. දකින්න රූපේ ගෑණියක්ද, බුරිමියෙක්ද, මට ප්‍රියද, අප්‍රියද, දුරද ළඟද කියලා බලන්නයි අපි හලබල වෙන්නේ. නමුත් මේ දකින්න බව දන්නේ නැහැ. ඊට පස්සේ කනට සද්දයක් ඇහෙනකොට ඒ දකුණෙන් ඩාවේ වමෙන් ඩාවේ සුබ කරුණක්ද අසුබ ලකුණක්ද කියන දඟලන මිස මේ ඇහි තිබුණ ස්පර්ශයේ කනට මාරු වෙච්ච බවවත් නැත්නම් දකින්නක හිටපු අපි අසන්නක බවට පත් වෙච්ච බවවත් ඒ වෙනස දන්නේ නැහැ. එතන නාසයට ගඳක් එනවා කියන දඟලනවා. මේ හොඳ ගඳක් නරක ගඳක් කියන දඟලනවා. මේ ඇහි නෙවෙයි දැන් හිත තියෙන්නේ කනේ නෙවෙයි හිත තියෙන්නේ නාසයේ බව දැනගන්න අපිට එච්චර විසඳුමක් පිළිසිදුවක් ඇත්තේ නැහැ. මේ ජීවෙන් රස බලන වෙලාවේ, කයට පහස ලබන වෙලාවේ, හිතට හිතවිල්ලක් වෙන වෙලාවේ අඩු ගන්න මේ දොරවල් 6කින් මේ 6 දෙනා ඇතුල් වෙන්නේ කියනවත් දැක ගන්න බැරි මොකද? ඇහැ තමයි විශේෂයෙන්ම අපිව දවස පුරාම මත් කරලා තියන්නේ. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිව, ඊගාට කයට පහස හිත ගන්නම් ඉතින් කතා කරන්නේ. නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහෙන් රූපේ කියන කොක්කේ තමයි අපි හැම වෙලාවෙම එල්ලිලා ඉන්නේ මස් කඩේ එල්ලපු මස් කොක්කේ වාගේ. ඒ තරම්ම රූප බලන්න පුදුම ආසාවක් තියෙනවා. ශබ්ද අහන්න රේඩියෝ තමයි නම් කැසට් එකකුත් දාගන්න. එහෙම නැත්නම් යනවා කොහේ හරි සංගීත සංදර්ශන බලන්න. ඒ තරමටම කන පුරවන්න හදනවා. එක එක්කත් මේ ලෝකේ මේ තාක්කල් කන සන්තෝෂ කරලා මැරිලා නැහැ. මහාමණ්ඩාතු රජු සක්විති රජ වෙලාවක් සංහන්තෝට කරගන්න බැරි වුණා. ඒකෙදි අපි හිතන නෑ නෑ ඕක අහන්න නැතුව නම් බෑ කොහොම හරි අහන්න ඕන කියලා කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස අන්නෝටි ගියාම සරුවත්නන්ස දැකලා තියෙනවා මේ කලබල සහිත, වගකීම් සහිත බරපතල හිතමනාපකම් ඉන්න අයට ලේසිම තැන තමයි මේ කයට ලැබෙන පහස. ඒකයි මේ කායानुපස්සනාව සතිපට්ඨාන ඉස්සරහින් කියලා තියෙන්නේ. මේ කය කිව්වහම ධර්ම පොතේ සඳහන් වෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන්ගේ හොල්මන් තමයි කය කියන්නේ. මේ හතර මහා භූතයන් කියනොත් ආපෝ ධාතුව මොන්නම්ම නාටකවත් අරු වෙන්නේ. ඒක අභිධර්මයේ කියනවා බෑ කියලා. දීගිම අහුවෙන්නේ වායෝ ධාතුව. ඒකයි මේ හුස්ම ගන්නකොට වායෝ පොට්ටබ්බ ධාතුව මේ නාසිකාග්‍රේ හැපෙනකොට ආනේ ස්පර්ශය බලන්නේ කියලා. ඔතන තමයි මේ තණ්හාව උපදින්නේ. ඔතන තමයි මේ දෘෂ්ටිය උපදින්නේ. ඔතන තමයි මේ මාන්නය උපදින්නේ. ඒ නිසා ඇතුල් වෙන හුස්මේ හැපීමට පස්සේ ඒක අසත්‍යමත් වෙන්නේ නැතුව එම සතියෙන් යුක්තවම ප්‍රස්වාස හුස්ම හැපෙන හැටි බලන තරම් චිත්තක්ෂණ දෙකක් එක දිගට අපිට හිත පවත්වන්න පුළුවන් නම් අන්න අර පිරිසුදු භාවයේ චිත්තක්ෂණ දෙකක් හිතෙනවා. ඊට පස්සේ ආයෙත් ආස්වාදයක් එනකොට හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හිත කලකොල වෙන්න දෙන්නේ නැතුව සද්දවලට වේදනාවට නැකන් නැතුව ඊගාව ආස්වාසයක් මට බලන්න ලැබේවා ඊගාව ප්‍රස්වාසයක් මට බලන්න ලැබේවා කියලා ආස්වාස 1 2 3 4 5 6 විදිහට එකින් එක එකින් එක එකින් එක වැඩි කරගෙන යනකොට අලුතෙන්ම උපදිච්ච බබෙක් ඉස්සල්ලාම හුස්ම ගන්නවා දකින්නකොට අම්මටයි දොස්තරටයි නැත්තම් ඉන්න ගුවම්මටයි කොච්චර සතුටක් ඇති වෙනවද කියලා හිතන්න පහ පණ තියෙන දරුවෙක් උපන්නේ කියලා අන්න ඒ වාගේ අපි අද උපන් මේ ඉස්සල්ලා මේ හුස්ම ගන්නෙ අනේ මේ හුස්මට දැක දැක දැන දැන ගන්න ලැබේවා කියලා මුතුවේට බලන් හිටියොත් මේ පුස පුස පරිසං වේදී කියන ස්පර්ශ වෙමින් වෙමින් තමයි ඒක විඳින්නේ ස්පර්ශයක් නැතුව විඳින්න බෑ ස්පර්ශයක් වුණාට අසතියෙන් හිටියොත් විතර මිනිහා දන්නේ නැහැ අපි මෙච්චර කෝටි ගාණක් හුස්ම ගන්න තියෙන බව දන්නේ නැහැ දැන් වුණත් වෙන වැඩ බහා තබලා හුස්ම ගන්න ගියත් හුස්ම දිගට හිත පවත්වන්න අමාරුයි. ඉතින් එහෙනම් මරණ මොහොතේදී කොහොම හිටියේ? ප්‍රතිපත්තන කරන්න පුළුවන් වෙයිද? වයසට ගිහිල්ලා ඇහ කන දිවනාසය වැඩ කරන්නේ නැති වෙනකොට පුළුවන් වෙයිද? ලෙඩ වෙච්ච වෙලාවක පුළුවන් වෙයිද? බෑ. දැන්වත් බැන්නේ කියලා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා විකසෝ භාවනාව ගන්නපු ගුරුවරු සඳහන් කරන හොඳට නිල් කෙස් තියෙන තරුණ වයසේදී සියලුම වැඩ කරන්න පුළුවන් කාය ශක්තිය තියෙද්දී ප්‍රඥාව තියෙද්දී ඒ වැඩ කරන ගමන්ම හෝ නැවතට විනාඩි 10ක් 15ක් නැත්නම් පැයක් හමාරක් දාලා ඒ පැයේ හැමාරේ බලන්න පිම්බීම හැකිලිම හෝ ආනාපානෙ හෝ දෙකේම කරන වායු පොට්ටබ්බ ධාතුව නැත්නම් සක්මන් කරන වෙලාවේදී ඒ ස්පර්ශයේ දිගට අල්ලගෙන ඉන්න පුළුවන් දෙයක්. අල්ලගෙන ඉන්න පුළුවන් කෙනකින් අහන්න මොකද වෙන්නේ කියලා හරි කම්මැලි හිතේ. එයිසේක තණ්හාමාන විචය අධිකර ගන්නත් එපයි කියනවා. හම් වෙන පාන් හම් වෙන්නේ නැහැ, බණි හම් වෙන්නේ නැහැ, ලාභ සත්කාර හම් වෙන්නේ නැහැ. හේතු කැලලක්වත් හම් වෙන්නේ නැහැ. ඉතින් මොකටද ඕක කරන්නේ කියලා ඉතින් ඒක වටේ වටේ වටේ පිටේ ඉන්න බාහන කරන පිස්සු කියන ඕක තමයි අපි කිව්වේ අපි වගේ වුණු කාලා බීලා ඉමු පිස්සු අටාරන්න යන්න එපා බාහන කරන්න යන්න එපා කියලා අර මනසට පිස්සු අද්දලනවා. ධර්මචන්ද කොච්චර වද විඳින්නද ওই පාරමිතා පුරන කාලේ කිං කුසල ගවේෂිව මේ තමන්ගේ ස්පර්ශ අල්ල ගන්න මේ කරපු උත්සාහය. මගේ ජීවිත පැත්තෙන් බලනකොට එහෙම ස්පර්ශ නැත්නම් ඒ පහ මේ ආස්වාද ප්‍රසවාසය පාට මේ හැපෙන තැන බලන්න උත්සාහ කරන මිනිහට කැත නැතුව හඳින්න වටින්. ඒක මොකද එයාගේ රුචි අරුචිකම් වලට විරුද්ධවයි මේ මනුස්සයා මේ හතන ගෙනියන්නේ. ගෙදර අඟුවගෙන් දරුවන්ගෙන් හම්බෙන සතුව හතුරන් නම් ඉතින් අහන්න දෙයක් නැහැ. ඒගොම අනිකුත් බෞද්ධයන්ගේ හම්බෙන කෙනෙහිලි පිළිබඳව කතා කරන්න දෙයක් නැහැ. එහෙවුතියේදී මනුස්සයා මේ තාත්තකද වෙලා පිරිසුදු වෙලා කය තැම්පත් කරගෙන සීලක පිළිදලා බුදුන් දහම් සංගම් අදහගෙන විනාඩි 5ක් නම දිගට හුස්ම හිත තියාගෙන ඉන්නවා කියලා හිතුවොත් අපි මේ විනාඩි 5 එක විනාඩියක තප්පරයකට එක සැරයක් හුස්ම දිහා බලනවායි කියලා මලක් කිමින තරම්වත් හුස්ම බලන්න කියපර අම්මගේ වචනේ සීකරගෙන බැලුවොත් තප්පර 10ක් භාවනා කරොත් තප්පර 10ක් හිත මම දැන් මෙතන කියන කෙලස් නැත්තම් තේනවනේ ඒකෙන් මත විනාඩියක් භාවනා කරයි කියලා කරනවා 60 වතාවක් හිත අන තණ්හාවක් වේදනාත්මක දෘෂ්ටියක් මානයක් නැතුව හුස්මේ ඇතුළේ හුස්ම දකින පිටේ හුස්ම දකින. එමෙත විනාඩි 5ක් යනකොට 300 වතාවක් ජීවිතේට දිගින් දිගට දිගින් දිගට සතිමත් වෙලා තියෙනවා. හුස්මේ ඉඳලා තියෙනවා. ඉතින් මේ විදිහට දිගින් දිගට යනකොට හුස්ම ගන්න බැරි කතාවක් කියලා තියෙනවා. නාටකරි කරපු පරිශ්‍රමයේ දලයි ලාමතුමා එතුමා කියලා තියෙනවා මේ හිතේ තියෙන නොදනෝ කඩු නන්නත්තර ගති නැති කරලා අපි උපන්නේ බුද්ධෝත්පාදක බව කාලයක බව තේරුම් ගන්නට. අපි manussයෝ බව තේරුම් ගන්නට. ක්ෂණ සම්පත්තියක් අපිට තියෙනවා මේ හත්තිරිසක් නැති යක්ෂෙන්ට ප්‍රේතෙන්ට නැති මිත්‍යා දෘෂ්ටිකන්ට නැති බව තේරුම් ගන්නට. අපිට මේ ඇහෙන බණේ වටිනාකම තේරුම් ගන්න, පැවිද්ද තේරුම් ගන්න, සත්පුරුෂ ආශ්‍රය තේරුම් ගන්නට පැය 10000 පන්නලා භාවනා කරන්න ඕනේ. කොහොමද හිතේ අපි කවදාද පටන් ගන්න ඕනේ කියලා හිතනවා එතකොට පැය 10000 පැන්නුවාට පස්සේ අපේ හිතේ තියෙන ওই නඩු කියන ගති වාද ගති තෝතෝ පළපළ ටික බැන ගන්න ගති සේරම අයින් වෙලා අපිට ජීවිතේ තියෙන හොඳ පැත්ත පමණයි සුන්දර පැත්ත පමණ දැක ගන්න පුළුවන් වෙනකොට ඒ මනුස්සයා ළඟට යනකොට අනිත් මිනිසුන්ගේ තියෙන සනිපේනවා කියලා තියෙනවා. ඒ මනුස්සයා බණ නොකියවත් ඒ මනුස්සෙක් ඉන්න ලෝකෙක අවසින් නායකත් චිත්ත ප්‍රසාන්තිය සැලසෙනවා කියන්නේ. මේ මනුස්සයාට පඨවි ධාතුව කම්පණය කරන්න පුළුවන්. වායෝ ධාතුව කම්පණය කරන්න පුළුවන්. තේජෝ ධාතුව කම්පණය කරන්න පුළුවන්. හිම දිය කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා කියන්නේ. ඉතින් කවුද කැසපට ගහගන්නේ මම පැය 10000 පන්ලා භාවනා කරන්නේ. ඒකෝට අපේ දරුවෝ කන්නේ කොහොමද? අපේ රස්සාවට යන්නේ කොහොමද? ඇඳුම් මදින්නේ කවුද? තෙජු හදලා දෙන්නේ කවුද? දර පලන්නේ කවුද? අරකට ප්‍රශ්නේ. චෝකය පැවිදිලා මිනිස්සු කලාගත් වෙලා වත් තේරුණාට පස්සේ තමයි තේරුම් ගන්න මේ පහින්දින පැහින්දිල්ල කඹුරන කැඹිරිල්ල උඩේ ඉඳලා හැන්ද වෙනකන් කවදාද මේ බර බිම තියන්නේ ගිය ගහ බිම තියන්නේ බර ඇතිල්ල නතර කරන්නේ ওই කවුරක සන්තෝෂ කරලා මැරෙන්න පුළුවන් මේ කියලා හිතනවාද කවදාවත් නැහැ තමන්ට තමන්ව සන්තෝෂ වෙන්න හම්බෙන්නේ නිසා කරුවතෙන් සඳහන් කරන මේ සෑම කෙනාම ධාර්මික වෙලා සීලවන්ත වෙලා පෞල් ජීවිත ගත කරන මේ ගත කරන ජීවිත ඒ අත්තු නිකන් වීලුවට නෙවෙයි ගත කරන්නේ අනේ සදාචාර වෙන්න ධාර්මික වෙන්න සාධාරණ වෙන්න නමුත් උඹලා එක එක ගැලවෙන්නේ නැහැ කියලා සතුටක් නැති නොකිය කියලා ධාර්මික වුණත් අධාර්මික වුණත් සීලවන්ත වුණත් නැතත් සමාධිවන්ත වුණත් නැතත් කවදා හෝ තේරුම් ගත්තේ නැත්නම් මේ හැම වැඩකදීම අර තණ්හාවට අර මාන්නයට අර දෘෂ්ටියට අපි පෝර දානවයි කියන එක එහෙම නැත්නම් මේ අනාත්ම සංකල්පය හිතට ගන්න තාක්කල් උන්වහන්සේ කියනවා අර භ්‍රමජාලය ඇතුළෙම මම දැක්කා එක වාරක් උරු බේරුවලදී ඒ වෙලාවේ කොටගත්ත මාළු මඩිස්සලයක්. මේ මඩිස්සල ඇතුළේ ඉන්න පණු මාළුව ගහන හැටි. ඒ හරුවටන් සඳහන් කරනවා අන්න ඉතර මොනවද මඩි කියන දේ කියලා. උඹලා උඩ යන්නේ නැට යන්නේ දඟලන්නේ සේරම කරන්නේ මඩිස්සලේ ඇතුළේ. මේ භ්‍රමජාලය ඇතුලේ මේ දිට්ඨිජාලය ඇතුලේ මේ අත්ජාලය ඇතුලේ නිසා ඉස්සල්ලාම හිත හදාගන්න ඕනේ මේ සේවල් කිසිම දෙයකකින් භ්‍රමජාලයෙන් ගැලවීමට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ නැහැ හැබැයි ඕනම කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් නක් කමන්නේ මේ චිත්තක්ෂණය ගන්න හුස්ම ගැන බලන ඉන්නවනම් ඌට සුද්ධ අවස්ථාවක් තියෙනවා දැනගන්න දැකගන්න ඉන්නේ ඒ චිත්තක්ෂණේ කන්නාමාන දිසි වැඩෙන්නේ නැහැ වෙන විදිහට කියනවනම් අර පුස්ස පුස්ස පරිසංවේදේති කියන විදිහට ස්පර්ශ වෙමින් වෙමින් යමක් විඳින්න විඳින්න ඉන්නවා නම් අන්න ඒ වේදනා නිසා වේදනා පත්‍ය සංඥා කියන පුරුකපේ තේරෙන පටන් අර ගන්නවා ඒ නිසා බුරුමේදී සඳහන් කරනවා සංසාරගත සත්‍යයට වේදනා පත්‍ය සංහා යෝගාවචරයට වේදනා පත්‍ය පඤ්ඤා තේරුම් ගන්න උදේ ඉඳලා හඳා වෙනකම් මේ විඳින විඳින වේදනාව ස්පර්ශයක් පාස වේදනාවක් දැනෙනවා ඒ වේදනාව පාස නොදැනීම තණ්හාවට මාන දිච්චයට අපි ආදායම් බදු ගෙවනවා විකල්ල මැරෙන්න පස්සේ ඔයක කොහොමද මට මෙච්චර තණ්හාවක් ලැබෙන්නේ මම හරි ධාර්මිකයි මම හරි මේ ශ්‍රද්ධාවන්තයි කොහොමද මට මෙච්චර දෘෂ්ටි වැඩුණේ කොහොමද මට මෙච්චර මේ මේ මාන්නේ වැඩුණේ අපි දන්නේ හැම චිත්තක්ෂණයකම අසත්‍යයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම ප්‍රමාදයට වැටෙන හැම චිත්තක්ෂණයකම මදයෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම අර තණ්හාමාන පිට වැඩේ. ඒක නිසා අපිට විශාල සාගරයේ ලේන වලිගයක් වගේ හිතෙන්න බෑ. ඒ නිසා අපි දවසෙන් විනාඩි සුවල්පයක් කරන බලන්න ඕනේ. ඒ විනාඩි සුවල්පය තුල මේ ගන්න හුස්මක් පාස දැනෙන පහස අපි ඒක තමයි කමඨාන් සුද්ධ කොට අහන්නේ ආස්වාස කරනකොට දැනෙන දැනීමයි ප්‍රස්වාස කරනකොට දැනෙන දැනීමයි වෙන්කොට දැනගන්න පුළුවන්ද මොකට අඩු ගන්න දවස් හතරක්වත් කමඨාන් සුද්ධ කරන්න මොකද හුස්ම ගන්නකොට ඕක දිහානේ මේ බලන්නේ. ඉතින් නැවත නැවත තාන වාඩි වෙනවා. ඔව්. හුස්ම තේරෙනවා. ඔව්. කොහෙද හිත තියෙන්නේ? නාසිකාග්‍රේ. ඔව්. හුස්ම ආස්වාද ප්‍රසආද දෙක වෙන් කළා කියන්න පුළුවන්. මේක බලලා නෑ. ඒක දන්නේ නැහැ. මොනවද බැරිවේ? ආමට හුස්ම ගන්න බැරි බව දන්න ශබ්ද ඇහෙනවා. කය වේදනාව එනවා. හිතේ සත්‍ය හිතේ මේ මේ මේ මේ කනට ශබ්ද ඇහෙනවා. ඒක ගැන තේරම කතා කරනවා. ඉතින් නැවත නැවතත් ගුරුවරයා අහන්නේ හොඳයි වාඩි වෙලා භාවනා කරනකොට ආස්වාදයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා මේ හුස්ම පුරවාගෙන නාස්පුඩුල වදින හැටි තේරෙනවද ආස්වාසයේ බලන ඉන්නකොට විනාඩි 5කට පස්සේ ආස්වාසයේ තුනී වෙනවද ගොරෝසු වෙනවද ප්‍රස්වාසයේ තුනී වෙනවද ගොරෝසු වෙනවද ආස්වාද ප්‍රස්වාස දෙක අතර තියෙන වේදනා හැපියෙන් කිච්චු වෙනවා තුනී වෙනවා ලං වෙනවද නැත්නම් වේගුල් වෙලා අවුල් වෙලා ගොරෝසු වෙනවද කියලා බැලු බැලමන දෙකේ පන්තිල නෝදන් කරපැහැකි. නමුත් ඒක දිගට පවත්නවායි කියවට පස්සේ බ්‍රහ්ම වැඩක්. ඒකත් නෙවෙයි ප්‍රශ්නේ. මේක පවත්වුවාට පස්සේ හරියට පස්සේ මොනව ලැබෙයිද? බඩට බත් සම්බ වෙයිද? නිල නාම නම්බුනාම කීර්ති ප්‍රශංසා ලැබෙයිද? ඉතින් එහෙම කොහොමද ජීවිතේ පවත්වන්නේ කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි හිතන ආනාපානේ කරන්න පුළුවන් වයසට ගියාම දැන් හම්බු කරන්න ඕනේ මේ දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න තියෙනවා, දර බලන්න තියෙනවා, රෙදි මතින්න තියෙනවා කියලා අර වැඩ තීරම දාලා මේ වැඩවල ඉතාලම ජන්දියට වැඩ කරගෙන යනවා. මේ ධර්මචනන්ති කියන ජාලය ඇතුලේ අර උම්මුජ්ජති නිම්මන්තටි කියන නිම්මුජ්ජති කියන විදිහට ඉහළ පහළ දඟලමින් ඉන්න මාළු රැලක් වගේ තමයි දකින්නේ. ඒකල අපි කියනවා අනිත්‍යත්ව නම් කවදාවත් මේ නිවන් දකින්න කරන ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි අපි නන්නේ අපි වැඩි හරියයි කියලා තම මහ ලොකුවට හිතාගෙනත් තියෙනවා. නමුත් මේ හිතන හිතිරිල්ල පවා මේ තණ්හාමාන දිට්ඨියට යට වෙලා තියෙන්නේ ආනාපානෙන් ගැලවිලා තියෙන්නේ කියලා දැනගත්තා නම් අපිට ඇත්තට කාගේවත් කිල්ලෝටල තියෙන හුණු බල බල ඉන්න වෙලාවක් නැහැ. අපිට කළ හැකි කළ යුතු මිනිස්සෙකුටම අදාළ පෙරපින් කරපු සිල් රකින්න නැත්නම් විශේෂම කළ යුතු මේ වර්තමාන මොහොතේ සිහිය ලැබීම තියෙනවා නම් ඒ ඒ වෙලාවේ ස්පර්ශය දැක ගන්න පුළුවන් නම් අන්න ඒ පුත් එකක් දැනගන්න පුළුවන් වෙනවා. අඩියට අත දාන්න පුළුවන්. කොච්චර ගැඹුරු වුණා සාගරේ අඩියට අත දාන්න පුළුවන්. අන්න එවැනි අඩියට අත දාන අවස්ථා දෙක තුනක්වත් දවසට ඇති කරගන්න. සක්මන් කරනකොට අඩිය තියෙන තියෙන පහස වෙලාවක කොහොමද වම් පාය වැටෙන්නේ කොහොමද දකුණු පාය වැටෙන්නේ දොර අල්ලලා දෙමීට දොර අරිනකොට කොහොමද අතට ඒ දොරේ බර වැටෙන්නේ දොර ඇරෙන බව දන්නේ කර්ම ගලවලා කර්ම අදිනකොට <clears throat> කොහොමද ඒක ඇඟට වැටෙන්නේ කොහොමද හිතට වැටෙන්නේ කොහොමද අතට වැටෙන්නේ බත් කනකොට කොහොමද වැටෙන්නේ වැසිකිලි කරනකොට කොහොමද වැටෙන්නේ මූත්‍රා ගන්නකොට කොහොමද වැටෙන්නේ කවුරු හරි මට බනිනකොට මට කොහොමද වැටෙන්නේ මම කාට හරි බනිනකොට කොහොමද වැටෙන්නේ මට නම්බුනාම ලැබෙනකොට මට කොහොමද වැටෙන්නේ මට ලාභ ලැබෙනකොට කොහොමද වැටෙන්නේ මට පාඩු වෙනකොට කොහොමද වැටෙන්නේ කියලා බැලුවොත් ඒ කිසිම දෙයක් ස්පර්ශයෙන් තොරව අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ නැහැ ස්පර්ශය ලැබෙන චිත්තක්ෂණය සතිමත් නැත්නම් පස්සේ කල්පනා කරලා නැත්නම් වෙන්නේ ඉස්සලා කල්පනා කළා කිය වැඩකුත් නැහැ. හොඳට භාවනා කරලා බලනකොට ලාභ ලැබෙනකොට ලැබෙන ස්පර්ශයයි පාඩු ලැබෙනකොට ලැබෙන ස්පර්ශය ඇති වෙනසකුත් නැහැ. ස්පර්ශය ගත්තාම ස්ත්‍රී ස්පර්ශය, පුරුෂ ස්පර්ශය, පැවිද්දගේ ස්පර්ශය, නොපැවිද්දගේ ස්පර්ශය, දුස්සීලගේ ස්පර්ශය, සුසිල්වතාගේ ස්පර්ශය කියලා වෙනසකුත් නැහැ. එතකොට තේරෙනවා බුදුහාමුදුරුවෝ ස්පර්ශ කරපු ස්පර්ශයම තමයි අපි ආනාපානෙදී අපේ ආස්වාද ප්‍රසවාස කියලා ස්පර්ශය ලබන්නේ. ඔය සඳහා වෙනම බුදු ස්පර්ශයක් තා දේවදත්ත ස්පර්ශයක් කියලා දෙයක් නැහැ. ආනාපානෙ කරන්නේ ඉස්සලා සතිමත් වෙන්නේ ඉස්සලා සතිපට්ඨානෙ අහන්නේ ඉස්සලා කරපු ආනාපාන ස්පර්ශයක් දුවේට බනහලා ආනාපාන පිළිබඳව දැනගෙන කරන ස්පර්ශයක් වෙනසකුත් නැහැ. අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේකට එළඹ සිටින්න නැති එකක්. එළඹ සිටියානම් අපිට තේරෙන පටන් අර ගන්නවා ස්පර්ශයේ සිටියානම් ආනාපාන කරන වෙලාවේ ආනාපානෙ දන්නවනම් එක විනාඩි 5ක් හිටියොත් අපේ හිතේ තියෙන බර තේරෙන බිමට යනවා. මුදින මානසික ආතති, හයි බ්ලඩ් ප්‍රෙෂර් කියලා ඔය තියෙන මේ රුධිර පීඩන, ඉතින් යාම හෘදේ වස්තු අමාරු, තේරම නිකන් බලමු කොහුලන් ගියාගේ යන්නයි. ඉතින් එච්චර ලේසි දෙයක් මේ නෑ. යට තියාගෙන අපි ඉතින් තමයි මෛත්‍රී බුදුහාමුදුරනකම් බලන්නේ. එහෙනම් අපිට මේක කරගන්න බෑයි කියලා පින්මදී කියලා බලාපොරොත්තු වෙනවනම් ඉතින් මොකද කරන්නේ? ධර්මයේ මතු කළ දෙන්න තියෙනව බැරි නම් බෑ තමයි. මු සර්වඥාසේ දේශනා කළා කියනවා මනුස්සාත්ම භාවයක් ලැබුණේ මොන්න තරම් පින් කරලාද? බුද්ධෝත්පාද කාලයේ ඉඳලා මොන තරම් පින් කරලාද? මේ වගේ ධර්ම අහන්න හම් වෙන්නේ අපිට ඇහ කන ජීවන ආදී හොඳට ප්‍රකෘතියේ තියෙන මොන තරම් පින් කරලාද? ඒ පින් කරපු කේ නෑ බෑ කියනවනේ. ඉතින් කරන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ ප්‍රශ්නජාල සූත්‍රය සඳහන් කරනවා තේසං වේ තේසං වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් හැම චිත්තක්ෂණයකම චුට්ට චුට්ට චුට්ට චුට්ට මේ කෙලෙස් මේ තණ්හා මාන දිට්ඨි එකතු වෙලා තමයි අවසානයේ අපි මරණ චිත්තක්ෂණයට යනකොට මැරෙන්න බය වෙලා ඒ වගේම මැරිච්ච ගමන් තව කාගේ හරි අම්මා කෙනෙක් බඩේ හෙල්ලෙන තරමට අනලන කම. එහෙම නැත්නම් මේ අනාථ ස්වරූපයකටපත් වෙන්නේ මොකද්ද? මේ හොඳ හයියහත්ති කියන වෙලාවෙදිත් අපි ළඟ හිට වෙන්නේ ওই වගේ බය වෙන්න කාරණාවක් තමයි. නමුත් ඒක හොඳට බැලුවොත් කොහොම ගැට ගැහි ගැට ගැහි තමයි සංසාරය ඇවිල්ලා තියෙන්නේ. මනජිත්තක්ෂණ කියන්නේ බොහෝමත්ම සූදානම් නැති අවස්ථාවක්. ඒ හුදුවට ආයහති කියන වෙලාවක අපි බලන්නේ හිටියොත් හුස්ම ගත්ත එක එයදායි කියන එක විශ්වාසයක් ලෝකේ නැහැ. එළියට දාපේක ආයෙ හුස්ම ගන්න ඉඳී කියලා විශ්වාසයක් ලෝකේ නැහැ. ඒ තරම් අනිශ්චිත දේ අපි මේ නොදැන නොබල කරන නිසා අපිට දිගට හුස්ම ගන්න දිගට වෙයි. නමුත් ඒ ගන්න හුස්ම පවා සතියෙන් සම්පජන්යෙන් බැලුව සිද්ධ වෙන්නේ මොකද්ද? හුස්ම දෙකක කවදාකවත් ජීවිතයක සමානකමක් නැහැ. ආස්වාදයේ ප්‍රසවාසයේ සමානකමක් නැහැ වාගේ මේ ආස්වාසේ ඊගාව ආස්වාසයට සමානක මොකුත් නැහැ. නමුත් භාවනා නොකරන කෙනෙක්ගෙන් බැලුවොත් කියන්නේ එදා හුස්ම ගත්තමමයි ඒ හුස්මමයි මොකද්ද ඔගේ තියෙන වෙනස කියලා. නොහොඳට භාවනා කරපු කෙනෙක්ගෙන් අහන්න බලන්න ආනාපානට හිත යොදලා විනාඩියක මොකද වෙන්නේ කියලා මේ හුස්ම මුල් විනාඩි පටන් ගන්නකොට දැනෙන විනාඩි හමාරව දැනෙන්නේ නැත්තට යනවා. උදතෝම දන්නවා පණ තියෙනවා මැරලා නැහැ හුස්ම නැහැ. ඒ තරම් සීක්‍රමයේ හුස්ම අර tempat භාවයට යනවා මොකද බොහෝ කල් භාවනා කරපු නිසා. ඒක උදියා කලබල වෙන්නේ නැහැ. එයා දන්නවා හරියට භාවනා කරනවනම් ආනාපානේ පරිණාමයකටපත් වෙනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති. දීගකම හුස්ම අරගෙන හිටිය දැන් ඒ හුස්ම මට කෙටි වුණා. ඊගාට සබ්බ කාය පරිසංවේදී අස්ස සාමීති සික්කති ඒ කෙටි වුණත් මට ඒ ආස්වාසේ මේ මුල මේ මැද මේ අග කියලා හොඳට කැඳේ ගල බිලෝගේ තේරෙනවා. භාවනා නොකරපු එක කලබල වෙනවා මැරිලාද මම මොකද මේ උනේ ඇති කරලා බලනවා මේ මොකද උනේ කියලා. නමුත් භාවනා කරපු එක නම් පස්සම්බයං කාය සංකාරං අස්ස ශික්ෂාමේති සික්කති කියලා අභෝම හොඳයි. දැන් තව සංසිඳ තව තවත් සංසිඳේවා කිය අර සතුණී කරගත්ත සංසිඳවාගත් ආස්වාද රස දිගට ගෙනියනවා. මොකද ඒක නොදැන නොදැක හුස්ම ගත්තට කිසිසේත් මේකට වගතුවක් නැහැ. අපේ භාවනා ජීවිතේ ප්‍රගතියක් නැහැ. දැක දැක දැන දැන යනවා නම් ආනාපානේ ගොරෝසුට පෙන්වත් වීම පෙන්වත් අපි ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාව. අපි ඉන්නේ සර්වචනාසිකයේ පාරේ. ඒක නිසා හුස්ම නොතිබුණත් ප්‍රශ්නයක් නැහැ. උලන් අදින්න තැනකපත් වෙන පාන් දැල්ලක් වගේ නැසලී ඒක තියා බලහින්න පුළුවන් කතරපත් වෙනකොට තමයි ඔය කාය සංස්කාරයන්ගේ සංසිධීම දැකලා අපිට මේ ඉන්ද්‍රාංගයෙන් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් මනසෙන් වෙන් වෙච්ච රූපයෙන් සද්දයෙන් ගන්ධයෙන් රසයෙන් වෙන් වෙච්ච ඒ අනින්ද්‍ය ප්‍රතිපද විඥානය කියන එක මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. නිින්ද ගිහිල්ලක් නැහැ, මැරිලක් නැහැ, සිහි නැති වෙලක් නැහැ, නමුත් ආනපන දැනෙන්නේ නැහැ. හොඳට දන්නව නමුත් අවදීන් ඉන්න බව. අන්න එදාට තේරෙනවා ඒක තමයි මිනිස්යාට වැඩියෙන්ම සුවේනවන තැන. වැඩියෙන්ම සුවකාරක තැන. ඒ ලයි ඇහෙන් වැඩ ගන්නෙත් නැහැ, නාසයෙන් කයෙන් දිවෙන් වැඩ ගන්නෙත් නැහැ. රූප ශබ්ද ගන්ධ රස තියා සද්දයක් පිටින් ඇහුණත් කංග කන්දොස්සිරියාවක් වෙනවා. ආන් ඒ තැනට ගියාට ජීවිතේනාට පමණමයි ඔය මේ නිරාමික සුඛය කියලා මිනිස්යාට විඳි පුළුවන් විඳින්න පුළුවන්. ඒ සමන්ත අකප රැස්කල් වලට හිතා ගන්න බැරි නිර්ආමිෂ සුඛයට යන්න පුළුවන්. අන්නේ නිර්ආමිෂ සුඛේ බොහොම තැම්පත් තනක්. නමුත් බුද්ධ ශාසනය කෙලවර නෙවෙයි. අන්නේ නිර්ආමිෂ සුඛිතය ගණන්. හොඳට පුහුණු කරපු කෙනාට තමයි මේ නිර්ආමිෂ සුඛයෙන් එහාට යා හැකි ඒ විඥානයේ නැත්නම් ඒ අනිත්‍ය ප්‍රතිපද විඥානයේ අනිදස්සන ත්‍ත්වයට නන්නතර වෙන්නේ නැති ඒකාත්ම ත්‍ත්වයකට භවග්ග ත්‍ත්වයකට පත් කරගන්න පුළුවන් වෙනකොට තේනවා මොන සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කෙරුවේ අන්න ඔතෙන්ට. සිල්වන්ත වෙන්න කියන එක නෙවෙයි. මුලින් බ්‍රහ්මජාල සූත්‍රය අත්‍තරම සඳහන් කරන සිල්වන්ත වෙන්නේ කියලා. මොකද ඒක නෙවෙයි සරුවච්චන්ගේ උත්තරම කෘත්‍යය නම් උන්වහන්සේගේ උත්තරම කෘත්‍යය වෙන්නේ මේ භාවනා කරලා සංනාමාන දිටි ගන්න එපා. ඔක කෙලවර කියලා හිතන්න එපා. තව කෙලවරටම යනකොට තේරෙයි ඇයි අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලා සහ අනිකුත් පැත්ත ඔච්චර සිල්වන්ත ගුණවන්ත හිටියත් ඇයි බලේ කරකේ. ඇයි මේ ජාලේ පැතිලා තියෙන්නේ? මම සර්වචනාංශයේ විසින් දෙන ලද ඒ උතුම් ධර්ම දායාදය අරගෙන කොච්චර භාවනා හරියක් දැනුයි වැඩ පටන් ගත්තේ ගොඩක් තව මට වැඩ තියෙනවා කියලා එන්න එන්න නිර්හංකාර වෙලා. තණ්හාමාන දිටි කරන්නේ නැතුව අසම්මිතාවෙන් යන්න නම් අපි කොච්චර කලින් අපේ ජීවිතේ භාවනාවට යොමු කරන්න ඕනද? ඉතින් බලනකොට තේින්න තියෙන්නේ ලොකු සංවේගයක්. ඒක පිළිබඳව ඇත්තටම මේ පහුගිය අවුරුදු 20 ඇතුළත ලොකු දියුණුවකුත් පේන්න තියෙනවා. නමුත් ඒ අනුව අපි අරගෙන තියෙන වැඩ පැත්තෙන් බැලුවොත් සතුට වෙන්න අමාරුයි. ඒ වුණත් අපි පටන් ගන්න තියෙනවා කියලා සතුටක් ඇති කර ගන්න පුළුවන්. අපි අනිකුත් දාන කටයුතු කරනවා, සීල කටයුතු කරනවා, සමාධි කටයුතු කරනවා. ඒ අතරේ පුළුවන් තරම් මේ විපස්සනාවට යොමු වෙලා ඒකට අදාළ කටයුතු කරනකොට මූලික වශයෙන්ම මේ සංසිද්ධිය අනාත්ම ධර්මයක් මෙතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ පමණක් නෙවෙයි කියන හැඟීම නිතරම ඇති කර ගන්නවා නම් අපි තේජිනදා ජීවිතය ඇතුළේ ගැටලු, සම්ඩු, සරුවල් මේ ප්‍රශ්න එනකොට ඕක පිළිබඳව අභ්‍යස්තව බලන්න පුළුවන් ශක්තිය අපිටමත් හම්බ වෙනවා. ආනාපානයේ මූලික වශයෙන් හිත වර්තමාන මොහොතේ තැම්පත් වෙනකොට ඇතුළතමුත් හම්බ වෙනවා. ඔන්න ඒ ගැට ගහන ගැට ගහන යනකොට අවුරුදු 8ක් 10ක් විතර දඟලනකොට තමයි මට හිතුනේ මේකට පූර්ණ කාලිනව කාලේ ගන්න වෙනවා. කාට හරි බැඳීමක් ඇතුව මේ වැඩේ කරන්න අමාරුයි. බැඳින්න දෙ ඉන්න බෑනේ කණ්ඩ දෙන්න කෙනෙක් නැහැ, ඇඳුම් දෙන්න කෙනෙක් නැහැ, තේනාසන දෙන්න කෙනෙක් නැහැ, බෙහෙත් දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා නොබැඳෙන්නන්ගේ සංගමයේට නොබැඳි જાතින්ගේ සම්මේලනය කියලා ගත්තුනේ 71 අන්නේක නොබැඳෙන්නන්ගේ සංගමයට බැඳෙන්න ඕන නිසා තමයි මේ සංගයාට බැඳෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ ඇති කරලා තියෙන සංස්ථාවක්. දැන් නම් සංඥා කියලා කියන්නේ මොකද්ද සංඥා? ඒ සංඥාක්වත් නැති සංඥාවක් දැන් තියෙන. නමුත් මේ විපස්සනා භාවනා කරන සංඥාකට ගියාට පස්සේ අන්නේ විවේකී දැනෙන්න පටන් ගන්නවා. මෙහත් මේ ගැටේ ගියන්නයි මේ දඟලන්නේ කියලා ඒත් හැබැයි යට වදිනවා. ඒ තේරෙනවා. නමුත් යන්න පුළුවන් ශක්තියක් තිබුණාට පස්සේ ඇත්තට මේ සෑම පියවරකින් පේන්නේ අර අවුරුදු 10ක් 15ක් දඟලලා දඟලලා දඟලලා මේ සංසාර පිළිබඳ බය ඇති වෙලා ඒක වහා වහා කරගන්න ඕනේ කියන හැඟීමක්. ඉතින් නිසන් වන්දින හැම කෙනෙක්ම මම හිතන්නේ අන්නවැනි උද්දීපන වෙච්ච හැඟීමකින් මෙතෙන් දෙන්නේ ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ දාන සීල කටයුතු ගැන කතා නොකර පුංචි කරන්න හදන එක නෙවෙයි මේ අත්තු මේ එව්වේ මේ පෙළඹුනේ මේ හොයාගෙන ආවේ විශාල පාරමිතා ශක්තියක් නිසා ඕක නිකන් වටිනා නාගමාණිකක් අස්බෙට්ටකින් වැහුවා වගේ කාන්ති නැති කරන්න යන්න එපා පුළුවන් ශක්තිය තියෙන බව තේරුම් ගන්න අපිට ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලේ මනසාත්ම භාවයේ සත්පුරුෂ සංසේ වෙන ධර්මාන ධම්ම ප්‍රතිපත්තිය. මේ ක්ෂණ සම්පත්තියෙන් උත්සාහ කරන්න ඕනේ. ලුවන්තරම් ආනාපාන සති භාවනාව වගේ කරලා මේ හිත පුළුවන්තරම් ඊරාමිස සුඛයට ගෙනියලා එයින් එහාට යන්න තියෙන ටික ලබන ආත්මෙන් මතු බුදු වෙනකන් ඉන්නේ නැතුව වහ වහ සම්පාදනය කරගන්න නම් මේ සූත්‍ර වල අඩංගු කරුණු ඉතාම ගැඹුරේ කලකන්නේ. හැබැයි කලකන්න බෑ තමන් භාවනා නොකර. ධර්ම දේශනාකමකින් කරන්න හදන එකට අවශ්‍ය කරන ගැම්ම අවශ්‍ය කරන ශක්තිය ලැබලා දෙන එකයි. නමුත් ඒ දෙන දේ දරන්න භාජනය වුණින් අතර හරවලා තිබුණොත් බෑනේ. ඒක උඩුකුරු කරලා තියාගන්න. ධර්ම වර්තාව නිතරම වයි. Tamange භාජනේ ගේ ඇතුළේ තියා හිටියොත් පතේ භාජනයට වස්තු එකතු වෙන්නේ නැහැ. ඒක එළියෙන් තියා. එළියෙන් තිබ්බම අතර එකතු වෙයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ ධර්ම කොටස් වලින් තම තමන් භාවනා කරලා ලැබුව අත්දැකීම් නිසා අද මේ කරගෙන යන වැඩපිළිවෙල භාවනාවට හේතුනමල යන කරගෙන යන වැඩ පිළිවෙල තව තවත් ශක්තිමත් ධෛර්යමත් කරගෙන යන්න සිල් දෙනාට අවශ්‍ය කරන්නා වූ ශක්තිය ධෛර්ය බලය ලැබේවා ස්ථාන ශක්තිය නිසා මේ ඉන්න සංඝයා වහන්සේලාගේ සාහනිකුත් පාරමිතා ශක්තිය නිසා තමතන්ගේ නාම ශක්තියපත් කරගෙන මේ පිළිනව ආයයි කියන බුද්ධ ශාසනය අනිවාර්යයෙන්ම ලැබිය යුතු වටිනා ගලක් තිබ්බා වගේ ඒ ආලෝක ස්තම්භයක් තිබ්බා වගේ අපේ ජීවිතයේ කෙලෙස් කපලා අතුලත බුද්ධ ශාසනය වදන ගමන් බාහිර බුද්ධ ශාසනයත් බාහිර බුද්ධ ශාසනය පස්න ගමන් ඇතුළත බුද්ධ ශාසනයත් වඩා ගන්නට අපේ ජීවිතේ ඒකාන්තයෙන් පූජා වේවා අපිට ඒ පූජාවට ප්‍රමාණයට සාපේක්ෂව අපි අපේ විසුද්ධි ධර්ම සම්පූර්ණ වෙලා ඒ බුදුහාමුදුරෝ දේශනා කරන ඒ භක්මජාලයෙන් අපි අපිට ගැළවී ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මෙතෙන් නැත කරන බලාපොරොත්තු වෙනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා. නිදාන වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ